නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අත්මේ වික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා ත්‍යාසවා සංවරා පහතබ්බා අත්‍යාසවා පටිවේසනා පහතබ්බා අත්‍යාසවා දිවාසනා පහතබ්බා අත්‍යාසවා පරිවර්ජනා පහතබ්බා අත්‍යාසවා විනෝදනා පහතබ්බා අත්‍යාසවා භාවනා පහතබ්බාති සම්බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කිරීමෙන් තමයි අපිට ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දේශනා කරලා තියෙන ආකාරයට කටයුතු කරන්න ඕනේ, ක්‍රියා කරන්න ඕනේ. උතුම් ධර්මයේ හැමදාමත් කළ යුතු දෙයක් තියෙනවා. කළ යුතු දෙයක් තියෙනවා, නොකළ යුතු දෙයක් තියෙනවා. එතකොට ඒ ධර්මානුකූලව කළ යුතු දේ, නොකළ යුතු දේ මොකක්ද කියලා අපි හොඳින්ම තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන කලොත් දේ කරන්න ඕන නොකලොත් දේ නොකර ඉන්න ඕන. මේ දවස් ටිකේම අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපිට පීඩාකාරී දැවිලි තැවිලි මානසිකව දැවිලි තැවිලි ඇති වෙන කටුක වේදනා ඇති වෙන ඇහෙන් දැක්ක රූපය කනෙන් අසපු ශබ්දය නාසයෙන් දැනෙන ගන්ධ දිවෙන් දැනෙන රස ශරීරයෙන් දැනෙන පහස මනසට දැනෙච්ච ආදරය ආදී ධර්මයන් නැති වෙනකොට ඒවා පේන්න නැති වෙනකොට ඒවා රැක ගන්න ඕනේ ඒවා නැවත ඇති කර ගන්න ඕනේ කියලා අන්න ඒවා නැති වෙනකොට නැති වෙයි කියලා හිතෙනකොට නැති වෙයි කියලා දැනෙනකොට අපේ సంతාන තුළින් උපදින නැතුව බෑ නැතුව බෑ නැතුව බෑ කියලා අතුලාන්තයෙන් උපදින පීඩිත හැඟීම පීඩිත ස්වභාවය කියනවා ආශ්‍රය කියලා ආයේ ආශ්‍රවයන්ගෙන් අතම දෙන සම්පූර්ණයෙන් අයින් වෙන ක්‍රමවේදය තමයි සබ්බාස සූත්‍රයේ ධර්මයේ තියෙන්නේ. ඉතින් එහි බොහෝ කරුණු දැන් අපි සාකච්ඡා කරමින් ගිහිල්ලා දැන් අවසානයේ දර්ශනා පහක් අදාහ කියන කොටසේ මෙනෙහි කරන අයට දෘෂ්ටි උපදින හැටි මෙනෙහි කරන මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන අයට දෘෂ්ටි උපදින හැටි අපි සාකච්ඡා කරා. දැන් මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ මෙනෙහි කළ යුතු දේ පිළිබඳවයි. මෙනෙහි කළ යුතු දේ කුමක්ද මේ පංච පාදානස්කන්ධ විශේෂෙහි දුකක් තියෙනවා ඒ දුක මෙනෙහි කළ යුතුයි තණ්හාව මෙනෙහි කළ යුතුයි ඒකෙන් දුකට හේතුව ඊළඟට ඒක නැති කිරීම සහ නැති කරන මාර්ගය කියන කාරණා ටික මෙනෙහි කරන්න ඕනේ දැන් අද අපි මේ දුක මෙනෙහි කිරීම කියන එක ගැනයි එහි අවසාන අවසාන කොටස් කීපයයි සාකච්ඡා කරමින් ඉන්නේ පින්නත් මම මේ අත්ංගෙන් හැමදාම මේ මේ මෙනෙහි කිරීම ටිකේදීම හැමදාම අහනවා මේ ලෝකය ගැන ලස්සන රූප දැනෙද්දී දකිද්දී මෙහි ශබ්ද ඇහෙද්දී නේද මිහිරි ගන්ධ මිහිරි රස හොඳ ස්පර්ශ ආදරය ආදී ධම්ම මේ ලෝකේ තියෙනවද නැද්ද? <laughs> නැද්ද? තියෙනවා. ඒවා හින්දා අපි ඒවා හොයමින් ඒවා ලැබිච්ච ඒවා පරිස්සම් කරගනිමින් ලොකු උත්සාහයක යෙදලා ඉන්නවද නැද්ද? ඒවා හින්දා සතුට උපදවාගෙන ජීවත් වෙනවද නැද්ද? ඒකින්ද මේ ලෝකය සැපයිද නැද්ද? ලෝකේ සැප නැහැ. දරුවන්ගේ දැකීම සැපයක් නෙමෙයි. නේද? හොඳ ආහාර හම්බෙන එක සැපයක් නේද? නේද? ලස්සන නාට්‍ය ඒ වගේ නේද? හොඳ රූප හම්බෙනවා නේද? රූප වහිනිය අසතම වෙලා ඉන්නේ නේද? නේද? හොඳ රූප, හොඳ ශබ්ද සින්දු, සින්දු අහන එක සැපයක් නේද? නේද? මේ අපි සැප ලැබෙන ක්‍රම ටික පොඩ්ඩක් බලන්න. රූප හොයාගෙන බලනවා. නේද? ලස්සන රූප, කැමති රූප. හරි. සින්දු හොයාගෙන අහනවා. කියන්නේ කැමති ශබ්ද අහනවා. කැමති ආග්‍රහණයන් කඩ නේද ලබා ගන්නවා. ආය කැමති ආහාර ධාති නේද පුළුවන් තරම් හොයාගෙන ඒවා මැත්තේ එහෙම නැහැ දන්නවා නේද උදේ ඉඳන් හැන්දෙනකම් කැමති ඔය යමු යමු යමු කියලා හැමදාම රසට යන්න ඕනේ කියලා වෙනවා. කැමති පහස හොයනවා සහ ආදරය ආදී කැමති දේවල්. ඔය ටික නේද හොය හොය ඉන්නේ. ඔය ටික හින්දා නේද කට්ටිය පුරාල්ලන්නේ. ඔය ටික හින්දා නේද නොයෙකුත් ප්‍රශ්න ඇති කරගන්නේ කාට හරි ගහන්නේ බනින්නේ නේද තමන්ගේ ගොඩ රැකගන්න දැන් අපි බලන්නකෝ තමන්ගේ කොටස ආරක්ෂා කරගන්න තමයි ඔක්කොම රණ්ඩු දාගන්නේ මේක අපේ විතරක් තියෙන ලක්ෂණයක් නෙවෙයි අපි ගෙදර සුනකෙක් හදනවා කියලා කියන්නේ එයාත් එයාගේ ඉඩම වෙන් කරගන්නවද නැද්ද හැබැයි අපේ යටම නෙවෙයි එයාගේ යට නේද වෙන එක්කෙනෙක් આવත මොකද කරන්නේ? ඒ ලෝනවා කොතර හැට ලෝනවා. එයාගේ සීමාවට බලපෑමක් එන්නේ නැති තැන දක්වා එළවල තමයි අපෝ අපෝ නැති සේවත එක්කෙනෙක් આવත ලෝනවා. ඒ වගේ අපෙත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අපි එකතු කරගත්ත කොටස් වලට බලපෑමක් වෙනවා නම් අපි අනිත්‍යව බඳුන විදිහට අරගෙන නේද? හ්ම් එළවන ස්වභාවය තියෙනවා. රණ්ඩු දා ගන්නවා. ගහන්න බයින්ද යනවා. ඉතින් හැමෝම තමන්ගේ සීමාවක් හදාගෙන ඒ සීමාවේ තමයි කටයුතු කරන්නේ. හොඳයි පින්වත් මෙන්න මේ පංචකාම සම්පත්තියේ හින්දා මේ ලබන්නා වූ සැපයන් ලබන්න ගියාම අපි ඇහෙන් බලනවා මෙහෙම කරලා. බලනකොට කැමති ඒවා පේනවා වගේම අකමැති ඒවාත් පේනවද නැද්ද? කැමති ඒවා බලන්න කියලා මම මෙහෙම කරලා බලනකොට අකමැති දෙයක් ඔය පැත්තේ තියෙනවා අකමැති ඒවාත් පේනවද නැද්ද? ඒක සතක්ද දුකක්ද? අකමැති ඒවා පේන එක මට නවත්තන්න දැන් ඔන්න දැන් මේ පැත්තෙන් කැමති එක්කෙනෙකුයි ගොඩාක් අකමැති එක්කෙනෙකු ඉන්නවා. මම දැන් කැමති එක්කෙනා දිහා බලන ගමන් මගේ ඇහැට අනිත් එක්කෙනා පේනවද නැද්ද? එතකොට අනිත් එක්කෙනා පෙනීම මට සතක්ද දුකක්ද? දුකක්. නේද? මේ කනට හොඳ ඒවා ඇහෙනවා වගේම නරකේවත් ඇහෙනවද නැද්ද? නරකේව කරන්නේ මහා ගෝසාකාරී දේවල්. ඉපදිච්ච දවසේ ඉඳන් ඇහෙන ඔක්කොම අහන්න වෙලාද නැද්ද තියෙන්නේ? ඒකෙන් කීපයක් හොඳයි. එහෙනම් කනට සුවයල වෙන කීපයක් තියෙනවා. හැබැයි අකමැතිව ගොඩක් තියෙනවද නැද්ද? ගෝසාකාරී ශබ්ද ගොඩ තියෙනවා. එහෙනම් අකමැතිවත් ඇහෙනවද නැද්ද? ඒක දුකක්ද නැද්ද? නේද? හරි. එහෙනම් නාසයට හොඳ සුවඳ විතරද නැත්නම් ඉවස ගන්න බැරි තරම් ගඳ වෙලාවක දැනෙනවද නැද්ද දැන් තැන් වල? ඉතින් මේ රහයක් පුළුවන් තරම් අතින් නිරගගෙන යනවා දැන් හුස්ම ගන්න තියෙන්න බෑනේ. නේද? ඒ හුස්ම ගන්න ටිකට මේකට ගඳ වෙනවා. එහෙනම් මට බලහත්කාරයෙන් ඒ ගඳ එනවද නැද්ද? අකමැති වෙනවා. අකමැති රස දිවට එනවද නැද්ද? කැමති රස විතර දිව හදන්නේ. නෑ අකමැති රස වෙනුත් මේ දිව හදනවා. ඒ වගේම ශරීරයට සීතල උෂ්ණ රළු රළු පහස වල නේද ඊටාම අමාරු තත්ත්වයන් ඇති වෙනවද නැද්ද හොඳ ඒවා වගේම නරක ඒවා හම්බ වෙනවද නැද්ද එතකොට මනසට ආදරය වගේ බොහෝම කරුණාව මෛත්‍රිය වගේම ඊර්ෂ්‍යා කෝප වෛර මාන්න කෑදරකම් ගිජුකම් මසුරුකම් ඒ වගේ Tamanටම රිදෙනවා එනවද නැද්ද මේ ඕකෙන් හොඳ පැත්තද නරක පැත්තද දන්න වැඩියෙන් ඉන්නේ. වැඩියෙන් අපිට පේන්න තියෙන ප්‍රිය රූපද මේ ලෝකේ. ඒ කියන්නේ සතුට උපදින රූපමද අපේ වටේ හැමදේම තියෙන්නේ නැත්නම් වැඩියෙන් තියෙන දුක් උපදින රූපද? එපා වෙනේ වදන දවඩපුර තියෙන්නේ. සාද්ද කොහොමද දන්නේ? නේද? ඇහෙන තරමක් අපිට අපිට මිහිරි ශබ්ද ඇහෙන්නේ හරියට මේවා නිකන් පාරක පිටක යනකොට බලන්නකො ප්‍රයෝජනවත් ගස්ත්‍යාරිද වල් ගස්ත්‍යාරිද වැඩිපුර තියෙන්නේ. හැම තැනම තියෙනවා. ඒ වගේ අපිට ප්‍රයෝජනයක් නැති වැඩක් නැති දේවල් හරියට මේ ලෝකේ රූප වශයෙන් තියෙන ඒවායින් අපිට සතුට උපදින්නේ බොහෝම පොඩ්ඩයි නේද ඉතින් අපේ වැඩේම සතුට උපදින රූප හොයන්න ඕනේ හරි මම හරදාම කියන්නේ කුකුලා ගහෙන් දහලා මොකද කරන්නේ ඉතින් පහුරුවගා හොයන්න ඕනේ හොයන්න ඕනේ ගොඩේ හොයනකොට ඔන්න හාල්ලට කැල්ලක් හම්බ වෙනවා පණු කැල්ලක් හම්බ වෙනවා නේද? ඒ වගේ අපිත් මොකද කරන්නේ උදේ නැගිටලා ඇහෙන් හොයනවා මට සතුට උපදින දේවල්. කනෙන් හොයනවා මට සතුට උපදින දේවල් නේද? එතකොට ඒවා හොයමින් ගත කරනවා. එහෙනම් ඒවා හොයන අතර වාරයේදී මට අප්‍රසන්න දේවල් හම්බෙනවද නැද්ද? නේද? එහෙනම් මේ ලෝකේ අප්‍රිය වූ දේවල් එක්ක මට ගැටෙන්න වෙනවද නැද්ද? අප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ හරිද අප්‍රිය දේවල් සංපයෝග වෙනවා මගේ මේ මගේ මේ సంతානයත් එක්ක ඉතින් ඒක තවත් ආකාරයකින් කියනවා නම් කොහොමද අපිට යම් කිසි ආකාරයකින් මේ කැමැත්තක් නැති ඉෂ්ට බවක් නැති කැමැත්තක් නැති අමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වගේම අපි ආශ්‍රය කරන්න කැමති නැති නේද අපිට ප්‍රිය උපදවන්නේ නැති පුද්ගලය ආශ්‍රය කරන්න වෙනවද නැද්ද නේද මොකද අප්‍රියෙහි සංපයෝග අත්සන්න ස්වභාවයේ ඉන්න තක එකට ගැටි ගැටි ඉන්න වෙනවා එතකොට එහෙම එහෙම ගැටි ගැටි ඉන්න වෙනවා අපි ගෙවලුවත් එහෙම ඉන්නවා අපේ ගෙදරින් ඔක්කොම මට ප්‍රිය නෑ හුඟක් වෙලාවට මම අකමැති අයත් එක්ක සම්බන්ධයෙන් ඉන්නවා සමහර කාර්යාලේ නේද පෙන්වන්න බෑ ඒත් ඉතින් ඒකට වැඩ කරන්න වෙනවා නේද සමහර ලාවට නිවසේත් එහෙමයි ඉතින් මුළු ජීවිත කාලෙම අප්‍රසන්න ඇත්තක ඉන්න වෙන ලාවල් තියෙනවා අන්න ඒ වැනි දුක් මේ සංස්කාර විශේෂෙහි සිද්ධ වෙනවද නැද්ද ඇයි මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් මට ඕන හැටියට වැඩ කරන්නේ නැති ඒවා ඒවා මගේ මට ඕන හැටියට වැඩ කරනවා නම් මට මේ ඇහැට වෙන මෙහෙම කියන්න පුළුවන්. ඔහේ මගේ ඇහැ. හරිද? මගේ ඇහැනේ. නේද? කැමති ඒවා විතරක් බලනවා අකමැති ඒවා බලන්න තියෙන්න ඕනේ. කනට මෙහෙම කියන්න පුළුවන්. ඔහේ මගේ කන. නේද? අකමැති ඒවා අහන්න නැතුව ඉන්නවා කැමති ඒවා විතරක් අහනවා කියලා. ආන්හම මේ ඉන්ද්‍රියන් වල අපිට පුළුවන්කම තියෙනවා නම් මේ ඉන්ද්‍රියන් එහෙම වෙන් කරගන්න අන්න අපිට ටිකක් හරි නේද? එතකොට අහකරනාසය දිව ශරීරය මනස කියන ඒවා අපේ වැඩක් නෙවෙයි. ඒක මේ සංස්කාරයක් ඒක සැකසීමක්. ඇහැට ගෝචර වෙන රූප මොකද? මම කැමති විදිහට ඒක අර දවසේ තියෙනවා නම් හෙට වෙනකොට වෙනස් වෙනවද නැද්ද? කනට ගෝචර වෙන ශබ්ද හැම වෙලේම වෙනස් වෙනවා. අර රූපයත් හෙටම වෙන්න ඕනේ නැහැ. බොහෝ විට හැම වෙලේකම වගේ වෙනස් වෙනවා. එතකොට මට ඕන හැටියට ඇහැට ගෝචර වෙන රූපවත්, කනට ගෝචර වෙන ශබ්දවත්, ගන්ධවත්, රසවත්, ස්පර්ශවත් මොකක්වත් මට ඕන හැටියට තියාගන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. බාහිරින් එන හැම අරමුණක්ම ඒවා ඒවට ඕන හැටියට සකස් වෙන ඒවා. එහෙනම් ඒවා හැමදේම වෙනස් වෙන ඒවා. ඒකින්ද මේ ලෝකයේ අප්‍රය අප්‍රසන්න දේවල් එක්ක අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවා. මොකද ඒවා මට ඕන හැටියට තියෙන්නේ. ඇයි? ප්‍රිය දේ අප්‍රසන්න ස්වභාවයටපත් වෙනවා. මං ප්‍රියයි කියලා ගෙදර අරන් ආවා බලනකොට මෙන්න නේද? අප්‍රසන්න ස්වභාවයට ටික දවසකින්මපත් වෙනවා. අර නිතර දකින කුකුලාගේ කර්මල සුදුයි කියලා කියන්නේ ඒ වගේ නේද? අපි අපි හොඳයි කියලා එකතු කරගත්ත දේවල් ටික දවසක් යනකොට තේරෙනවද නැද්ද හොඳ නැහැ කියලා? දැන් ඉතින් මොකද කරන්න වෙන්නේ? හොඳ නැතුණාට ඉන්න වෙනවා. නේද? මේ ලෝකයේ ස්වභාවය ඒකයි. ගේනේවා අපි ගන්න බඩු හොඳ බඩු කියලා ගත්ත ඒවා සමහර වෙලාව බලනකොට නරකයි. දැන් ඉතින් නරක දේවල් පාවිච්චි කරගන්න සිද්ධ වෙලා තියෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඒකින්ද මේ වෙනස් වීම හින්දා බාහිර ලෝකයක් වෙනස් වෙනවා, අභ්‍යන්තර ඉන්ද්‍රියනොත් වෙනස් වෙනවා, බාහිර ඉන්ද්‍රියන්, බාහිර ඉන්ද්‍රියන් වෙනස් වෙනවා විතරක් නෙවෙයි, අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට අරවා ගෝචර වෙන්නේ නැතුව තියාගන්න අපිට හයියක් නැහැ. එහෙනම් වැඩිපුර විඳින්න වෙලා තියෙන්නේ සැපද දුක්ද? යන්තම් සැපයක් ලැබුවත් ඒක නවත්ත ගන්න පුළුවන් කමක් නැත්තේ. ඒකට ඒකට හේතු වෙච්ච ඒ සැපයට හේතු වෙච්ච එහා පැත්තේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැම වෙලේම වෙනස් වෙනවා. එන්නේ වෙනස් වෙන හින්දා ඒවායින් දුකටපත් වීම සිද්ධ වෙනවා. ඒකින්ද අපිට මොකද වෙන්නේ? වැඩිපුර දුක් විඳින්න සිද්ධ වෙනවා. හවුද නැද්ද? නේද? ඒ වගේම බලන්න දැන් අතරම අපි කතා කරපු ඕකෙම තුල තියෙනවා අපි අත්‍යේහි සම්ප්‍රයෝගය කියලා කියත් ප්‍රේහි විප්‍රයෝගය කියන්නේ එහෙමයි නේද? දැන් දෙවෙනියට කතා කරේ ප්‍රේහි විප්‍රයෝගය කියන එක ප්‍රිය රූපය තියෙනවා නම් ප්‍රිය ශබ්ද තියෙනවා නම් ප්‍රිය ගන්ධ ප්‍රිය රස ප්‍රිය ස්පර්ශ සියල්ලම නේද? වෙනස් වෙනකොට ඒ කියන්නේ අප්‍රිය සංපයෝගයට ප්‍රියෙහි විප්‍රයෝග ප්‍රිය ප්‍රිය දේවල් කැමති දේවල් හැම එකම වෙනස් වෙනවා ඒකින්ද ওই දෙකම සිද්ධ වෙන හින්දා මට අම්මගෙන් වෙන වෙනම සිද්ධ වෙනවද නැද්ද ඇයි මේ ලෝකයේ එද හැම දෙයක්ම නැසෙන්ද? තාත්තගෙන් වෙන් වෙන්නම සිද්ධ වෙනවද නැද්ද? අක්කගෙන් අයියාගෙන් නංගිගෙන් මල්ලිගෙන් වෙන් වෙන්නම සිද්ධ වෙනවද නැද්ද? මරණය විතර නෙවෙයි පින්නන්නේ. හැමදාම අපිට මගේ ප්‍රියය කියලා අපිට හැමදාම එකටින් හම්බුනාද? ඇයි අඬද්දී වැළපෙද්දී යන්නපා කියද්දී ඇයි දරුවන්ට යන්න වෙන්නේ විදේශ රටවල් වලට එහෙම යන්න වෙන කට්ටිය අම්මයි තාත්තා ඇයි යන්න පිට පුළුවන්? නේද? ප්‍රියව දාලා යන්න වෙනවද නැද්ද? හ්ම් ක්‍රියාව දාලා වැඩට යන්න වෙනවද නැද්ද? යන්න වෙනවා. ඇයි මේ ශරීරය පෝෂණය කරන්න හම්බ කරන්න ඕනේ. එක ළඟට ඇඳලා ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. කොච්චර දඟලුවත් ලැබෙන්නේ නෑ. ඉතින් මේ ලෝකයන් එහෙමයි. ක්‍රියාවෙන් වෙනවීම හැමතැනම මේෂණයේ තියෙනවා ජීවිතය සම්පූර්ණයෙන් ගත තියෙනවා. අත්‍යන්නාය කියන මේෂණයේ තියෙනවා ජීවිතය හැමදාම ගත්තහම තියෙනවා. මොකද කියන්නේ? ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම වලින් වෙන්වෙන්න වෙනවා. ප්‍රිය පුද්ගලයා ආදීගෙන සමස්තයක් වශයෙන් ගත්තාම වෙන්වෙන්න වෙනවා. එහෙනම් මේ ලෝකේ වැඩි වාර ගාන දුක් තියෙන බව පේනවද නැද්ද? නේද ප්‍රියයි කියලා ගත්ත හැම දෙයක්ම වෙනස් වීම සිද්ධ වෙනවා. ඊළඟට පින්නත් ඒත් එක්කම බලන්න ජරාවටපත් වීම ජරාවටපත් වීම ඒ කියන්නේ මේවා කැඩිලා යනවා මේ ඉන්ද්‍රියන් මෝරනවා නේද ලස්සනට තියෙන හම් එහෙම කො මෝරපු හම් වගේ වෙනවා නේද? කොණ්ඩ හැම රැලි වටනවා හැම රැලි වටෙනවා කොණ්ඩ සුදු වෙනවා. අන්හිම ජරාවටපත් වෙනවා. කැමතිද? ජරාවටපත් වෙනට කැමතිද? අකමැති වුණාට වෙනවද නැද්ද? හා හා බලන්න. ලෙඩ වෙනවට කැමතිද? කැමති. හෑ. අකමැති වුණත් වෙනවද නැද්ද? මරණයට කැමතිද? නෑ. අකමැතිවත් වෙනවද නැද්ද? ප්‍රියයන් හා එක් වෙනවට කැමතිද? ඔව්. නේද? ඒ වුණාට ප්‍රියයන් හා වෙන් වෙනවද නැද්ද? අප්‍රියයන් හා එක් වෙනවට කැමතිද? නෑ. අකමැති වුණත් වෙනවද නැද්ද? නේද? ප්‍රියයන්ගෙන් වෙන් වෙනවට කැමතිද? නෑ. අකමැති වෙනවද නැද්ද? අන්න බලන්න අර මදිවට තව එකක් තියෙනවා යම් පිච්ඡන්න ලැබෙන සම්ප්‍රදුක්ඛාම. ඔන්න තුනම අපි එකට කතා කරා. මොනවද? මේ ලෝකේ ගත්තාම අප්පේහි සංපයෝගෝ පියේහි විපයෝගෝ යම්පිච්ඡන් ලබති. සම්පි දුක්ඛං කියලා මේ කාරණා තුනම ගත්තාම ඒ තුනෙන්ම අපිට තේරෙනවා ඒ ඔක්කොම අපේ సంతానගතව දුක් ඇති වෙන ස්වභාවයන් මේ ලෝකේ තියෙනවා කියලා. එවැනි දුක් ගොඩක් උරුම කරගෙනද නැද්ද මේ ගෙවන ජීවිතය ගෙවන්නේ? ඕක පොඩ්ඩක් අයින් වෙන්නකෝ බලන්න පොඩ්ඩක්. හෙට ඉඳන් ඔය දුක් වලින් අයින් වෙලා ඉන්නකෝ බලන්න පොඩ්ඩක්. පුළුවන්ද? ජරා දුකෙන් අයින් වෙලා ඉන්න පුළුවන් හෙට ඉඳන්. ව්‍යාධි දුකෙන් අයින් වෙලා ඉන්න පුළුවන්ද? ඉන්නකෝ මම හෙට ඉඳන් ප්‍රියාංගෙන් වෙන්වීම කියන එක සිද්ධ කරගන්න තු ඉන්නවා. එහෙම කියලා පුළුවන්ද? මම අප්‍රියන් හා එක්කෙනෙක් මම කරගන්න තු ඉන්නවා. පුළුවන්ද? හ්ම් හ්ම් නේද? එහෙනම් මේවා මං අහන මේ අතන්නේ මේවා උරුමද නැද්ද? නේද? මේවා උරුමද නැද්ද? එතකොට මේ ජීවිතය අපි සපයි කියලා ගත්ත එක අන්තිමට බලනකොට <laughs> කොච්චර ලොකු දුක් ගොඩකට හැම කෙනෙකුටම පත් වෙන්න වෙලා තියෙනවද නැද්ද? නේද? මේ ජීවන ජීවන මොහොතේ පවා මේ ශරීරය පවා දුක් දෙන්නේ ඉඳ දෙන්නේ නැහැ එක තැනක එක විදිහකට. පිපාසයි කියනවා, බඩගිනි කියනවා, නලියනවා, දානවා, කසනවා. හ්ම්. ඉතින් හරිම අපහසු ජීවිතයක් තමයි මේ ගෙවන්නේ. හැම නිමේෂයකම සකස් වෙන වැඩිපුර දේවල් නේද? සීත දැනෙනවා, උෂ්ණ දැනෙනවා. හ්ම්. ඉතින් දැන් මේ මේවා එක තමයි මගේ මේ ජීවිතය ගෙවන්නේ. දැන් හැබැයි ඉස්සෙල්ලා පටන් ගන්නකොට නම් කිව්වේ මොකද්ද? කැමති රූප, කැමති ශබ්ද, ජීවිතය සකයි කියලා. නේද? දැන් මොකද කරන්නේ? වැඩි දෙනෙකුට අපේ පින්නත් මෙවැනි දුක් අපේ ජීවිතවල තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. කවුරු වෙනකන්ද? මරණකම්ම දැනෙන්නේ නැහැ. මේකට ලස්සන උදාහරණ ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කිසිම දෙයක් නැති මස් කට්ටාවගෙන බලුපැටිය හපනවා. හරිද? අතාරින්නෙම නැහැ. හපනකොට මොකද වෙන්නේ? එයාගේ කටෙන් ලියනවා. එයාගේ දත්තරේ ලියනවා. එයා හිතන්නේ එයා හිතන්නේ මස් කට්ටෙන් ලියනවා කියලා. නේද? ආන් ඒ වගේ තමයි මේ පංචකාම සම්පත්තියෙන් අපිට සැප වශයෙන් දැනෙනවා. ඒකට අපි දන්නේ නැති වුණාට විඳින්නෙම තුවාල කරගත්ත දුකක් තියෙන හැම දෙයක්. හරි. ඒකට එයා හිතන්නේ ඒක සැපක් කියලා. ඊළඟට මේ පංචකාම සම්පත්තිය කියන එක කුෂ්ඨ රෝගයක් වගේ කියලා සඳහන් කරලා තියෙනවා. ඇයි? කුෂ්ඨ රෝගයේ කසනකොට සැපද නැද්ද? කසන්න කසන්න කුෂ්ඨේ අඩු වෙනව වැඩි වෙනව. වැඩි වෙනවා. ඒ වගේ අපි ඇහෙන් රූප බලන්න බලන්න ඒ රූප ගැන තියෙන ආසාව වැඩි වෙනවා. කනෙන් ශබ්ද අහන්න අහන්න ඒ ශබ්ද ගැන තියෙන ආසාව වැඩි වෙනවා. ආසාව වැඩි වෙන්න වැඩි වෙන්න ඒවා නැති වෙනකොට තියෙන දුක වැඩි වෙනවද නැද්ද? එතකොට බලන වාරයක් ගන්න මම දුක් එකතු කරගත්තා වෙනවා. අහන වාරයක් ගන්න දුක ඇයි? කලින් තිබුණ නැති ප්‍රශ්නයක් නේද? මේ බලන්න. කවුරු හරි කෙනෙක් ඉන්න මේ වෙනකොට දුකක් උපදිනවා කියන්නේ කාගේ හරි ශරීරයක් ඉන්න දැන් කවුරු හරි කෙනෙක් ඉන්න මට දුකක් උපදිනවා. ඕනමයි කියලා හිතනවා. ඒකට එයාගේ වෙන්නේ වර දුක. හැබැයි එයා මගේ ජීවිතේට පළවෙනි දවසේ දකින්න ඉස්සෙල්ලා ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා ඒ තනත්තා හෝ තනත්තේ හින්දා මට දුක් ඇති වෙනවද? නැහැ. එහෙනම් ඇහෙන් දැකලා උද්දාමයටපත් වෙලා නැවත නැවත නැවත නැවත නැවත නැවත සුවයි සුවයි සුන්දරයි මధుරයි කියලා බලපු හින්දා නෙවෙයිද දුක් ඇති උනේ බලපු හින්දා නෙවෙයි දුක් ඇති උනේ නේද අන්න බලන්න අපිට මේව හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට හරි දැන් අපි කාරණා තුනක් කිව්වා. අපි හේතු ප්‍රයෝගය, අපි සංප්‍රයෝගය, රම්පිච්ඡන ලැබති සංපි දුක්ඛං කියලා. මේ වෙලාවේ මොකද හිතෙන්නේ ජීවිතය ගැන? මේක හොඳයි කියලා හිතෙන්නේ මේක මේකෙන් ගැලවෙන්න ඕන කියලා හිතෙන්නේ. කොච්චර කල් දැන් ඔය මං කියන දුක් ටික විඳිනවද කියන්නේ? ධන්න දවසම විඳිනවද නැද්ද? තව කොච්චර කල් විඳින්න තියෙනවද දන්නේ? හිරවලා දාද්දි ජීවිතේ හැම පැත්තකින්ම සතුන් දිනවා කියලා මොනවද වෙන්නේ? දුක් වෙනවා. එහෙනම් අපි අපේ ජීවිතේ හිරවීමක් තියෙනවා. ඉතින් ගැලවෙන්න වුණා තිබ්බට ගැලවෙන්න බෑ. තව ඉදිරියට යන්න තියෙනවා. තියෙනවට වැඩිය ගොඩක් ලොකු දුක් වල තියෙනවා. නේද? ව්‍යාධි ගොඩක් එන්න තියෙනවා. මේ ශරීර කා හරහා වැටෙනවා, නැගිට ගන්න බැරි වෙනවා, කතා කර ගන්න බැරි වෙනවා. අනිත් අය මත රඳා පැවතිනවා. රඳා පැවතින හේතුවෙන් පැත්තකටපත් වෙනවා. අන්තභාග වගේ හැදෙනවා. නේද? එක එක මොන්න පැත්තකට වැටෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නේද? සමහරවිට ඒක සාගතයන් වෙනවා සමහරවිට අපේ තියෙන බයබෝල සම්පත්තිය වෙනවා කන්න බොන්න නැති කාලයක් වෙනවා නේද හැමදාම හැමදේම එකම විදිහට තියෙනවද නෑ ලොකු දුක් සහිත කාලවල වෙනවා හොඳ කාලවල වෙනවා නේද ඉදිරියට යන්න තියෙන කොහොම කාලයක් දන්නේ කියන්න පුළුවන්ද ඉදී විඳින්න තියෙන දේවල් මොනවද කියලා කියන්න පුළුවන්ද බෑ නේද එහෙනම් මේ ජීවිතයේ ඔන්න ඔය වගේ මේ වෙලාවේ මම අහුවොත් ඔය ඔක්කොගෙම අයින් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කැමතිද කියලා අහුවා. මේ ඔය කොහොම තියෙන තැනක ඔය ඔක්කොගෙම අයින් වෙලා සුවසේ ඉන්න පුළුවන්. ක්‍රමයක් සුවසේ ඉන්න පුළුවන් තැනක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා නම් ඒ පැත්තට අපේ හිත නැමෙනවද නැද්ද? මොකක්ද ඒ තැන? හැම වෙලෙම කියවන්නේ හැබැයි. මොකක්ද එතන? හැම වෙලෙම කියන මොනවා හරි දෙයක් පූජා කළාත් ඕක තමයි කියන්නේ. දැන් දානේ කරලත් ඕක තමයි කියන්නේ. මොකක්ද? නිර්වාණ අවබෝධය කියන එක නේද? එතකොට බලන්න පින්නත් නේ ඊයේ හරි පෙරේද හරි මීට කලින් මේ මෑතක හරි ඔය නිකන් ඔය ඔය නිකන් කියපු වෙලාව නේ මම කියන්නේ. මේ පින නිවන් සඳහා හේතු වේවා මේ දානේ නිවන් දකින්න හේතු වේවා කිය ඒ එහෙම නිකන් මේ කටවාචාලකමට වගේ ඔහේ කියවගෙන ගිය එක නෙවෙයි මම කියන්නේ. ඇතුලෙන්ම ගැඹුරෙන්ම ආපු අදිස්ථානයක් එහෙම අපිලා මට දැන් මම නිවන් දකින්න ඕනේ කියලා. එහෙම මට කවිදි පෙර දැනුණා. නිවන් දකින්න මේ දුක් වලින් ගැලවෙන්න ඕනේ කියලා අදිස්ථානයක් එහෙම ඇති වුණා කොයිලාවක හරි. හැබැයි ඕන තරම් නිවන් දකිත්වා නිවන් දකිත්වා කියලා නිවේවා නිවේවා සාදු සාදු කියලා නම් ඕන තරම් කියලා තියෙනවා. කිවට වෙන අභිෂ්ඨානයක් නෑ නේද? ඇයි ඒ නැත්තේ? මෙන්න මේ දුක් පිළිබඳව අපි දන්නේ නෑ. විඳින අපිම මේ දුක් පිළිබඳව දන්නේ නෑ. ඒ දුක් විඳින වෙලාවෙම අපේ මනස ඒ දුක විඳිනවා මේ ඔහේ ඉන්නේ ඒ දුක විඳ විඳ කියලා අපේ මනස අපිට කියන්නේ නෑ. අපේ මනස අපිට හඳුන්වා දෙන්නේ නැහැ. ඒ සංඥා ඇති කරවන්නේ නැහැ. අනාගතේ කවුරුයි කිව්වොත් එහෙම හෙට නිදහසේ භාවනා කරමු කියලා කියනවා. එතකොටම තව කට්ටියක් කියනවා හෙට අපි විනෝද ගමනක් යමු කියලා අනිත් පැත්තෙන් කට්ටියක් කියනවා. එක පැත්තෙන් කට්ටියක් භාවනා කරන්න එක්කන් යන්න හදනවා කොහරි තැනක නිදහසේ ඉතා නිදහසේ ඉමු කියලා තවත් කට්ටියක් විනෝද ගමනක් යන්න දෙන්න කියලා දෙපැත්තෙන් කිව්වා. දැන් මොනවා වේද? දැන් තමයි විනිශ්චය තියෙන්නේ. වැඩි දෙනෙක් කොයි පැත්තද? භාවනා පැත්තේ ඕ. වැඩි දෙනෙක් භාවනා කරන්න ඕ අපිට මොන ඒ විනෝද ගමන ගියා එනකොට හරි අමාරුයි නේද? යනකොට වගේ නෙවෙයි එනකොට හරි අමාරුයි ගියත් ඉතින් ඕක නේද කවදාකද මේ මේ වෙනකම් විනෝද ගමන් ගිහලා තියෙනවා මොකද ගියේ ඉතුරුනාය නේද? ඉතුරුනාද ඒවා? නෑ මුදලුත් වියදම් වුණා එකටත් මහන්සි ඒකින්ද අපි භාවනා කරන්නයි යන්නේ කියලා කට්ටියම යන්නේ දෙකටද? ඇයි? සද්දයක් නැහැනේ. අන්න හොරු ටික හම්බෙනවා නේද? නෑ. ඇයි අපේ මනස ඒ පැත්තට ඒකේ තියෙන සෝදායක తත්වය පිළිබඳ අපේ මනස අපිට පණිවිඩය දෙන්නේ දෙන්නේ නෑ. පණිවිඩය දෙන්නේ මොකද්ද? භාවනා කරන්න නම් ඕන වෙලාවක යන්න පුළුවන් මේ වගේ අවස්ථාවක් වේගයකට හම්බෙන්නේ නේද නටමු දඟලමු දුවමු තනිමු කියලා අපේ මනසයි ඒ වැඩේ කරන්නේ හැම දෙයකටම මූලික වෙන්නේ මෙන්න මේ මානසිකාරයද නැද්ද නේද එහෙනම් අපේ එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද එක එක ක්‍රියා පාලනය කරන්න යනවට වැඩිය අපේ මනස හරි දෙයට හරි උත්තරය දෙන නිවැරදිම සත්‍ය හොයාගෙන යන තැනට අපේ මනස සකස් කරන්න ඕන අපිට දුක් මානසිකාර වෙන්න ඕනේ පින්වත්නි. අපේ මනසට දුක් දුක් වශයෙන් දැනෙන්න ඕනේ. මේ මාත්‍රීය සැපයන් තියෙන අපිට මේ ජීවිතේ තැන් තැන් වල තැන් තැන් වල ආන්ියේ තියෙන සැපය මතක් වෙනකොට අර විඳින දුක කාගෙන විඳිනවා. හරිද? ඒ සැපය අයින් වෙනවා. මාත්‍රීය සැප ආහාරයක් හම්බ කරන්න කොයිතරම් දුක් විඳින්න ඕනද? ඇයි කුඹුරු කොටන්නේ? නේද? බත් ටික ඕන හින්දා කොච්චර දුක් විඳිනවද කියන්නේ? නේද? හ්ම් ඇඳුම් ඕන හින්දා කොච්චර දුක් විඳිනවද කියන්නේ? හ්ම් එතකොට පහස ඕන හින්දා කොච්චර දුක් විඳිනවද කියන්නේ? එතකොට ඒ එකක්වත් රැඳෙනවද? ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යන මේ ලෝකේ තියෙන දේවල් හින්දා අපි හරියට දුක් විඳිනවා. මෙන්න මේ ටික දැනගත්ත නුවණැති පුද්ගලයා ඒකෙන් අත මිදෙන්න කටයුතු කරනවා. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඒක නෙවෙයි. දැන් නම් මේ දැන් නම් ඉතින් හරියන්න. දැන් මේ වෙලාව වෙනකොට නම් මොකද උනේ? මම මේ ටික ඔක්කොම කියනකොට මොකද උනේ? ඇත්ත තමයි අප්පා අපිත් ඇත්තට මොකක් හරි කරන්න ඕනේ. මෙහෙමනම් ඉඳලා හරියන්නේ නැහැ කියලා සිතුවිල්ලක් ආවද නැද්ද? ආන් අපේ මනසෙන් මේ වෙලාවේ එනවා සිතුවිලි. හරිද? හරි නෑ වහලා තිබ්බ දෙයක් ඇරියා වගේ. එහෙම නේද? මේ වෙලාවේ වහලා තිබ්බ දෙයක් ඇවිල්ලා වාගේ ඔන්න දැන් සිතුවිල්ලක් වෙන ඇත්ත තමයි මොකක් හරි කරන්න ඕනේ කියලා. එහෙම ඉඳලා හරියන්නේ නැහැ. මේ දුක් ගොඩේම ළඟලක තමයි මම ඉන්නේ. කොතේ කරත් ඇතිවීමක් නැහැ. දැන් මට මහන්සි නේද? හිතන්නකො මේ හම්බෙච්ච ජීවිතෙත් එක්ක පොරාල්ලනවද නැද්ද? නේද මොහොතකට අත් එක පොඩ්ඩක් පියාගෙන මේ ජීවිතේ කියලා පොඩ්ඩක් හිතුවොත් කී සැරයක් නම් කැමතිව හොය හොය හොය හොය දුන්නද? නේද? කී සැරයක් නම් කැමතිව කැමති ශබ්ද දුන්නද? කීසරයන් නම් කැමති ගන්ධ. නේද මොන තරම් දුන්නත් මේක නිකන් වක්කඩේ හංගපු හකුරු වගේ. දෙන දෙන එක දිය වෙලා යනවා. හංගන්න හංගන්න හංගන්න හංගනේ දිය වෙනවා දිය වෙන්න දිය වෙන්න තුන වක්කඩේ හකුරු දාන්න ඕනේ. නේද? ඒ වගේ මේක ඉවරක් නැතුව මේ කරන වැඩේ පිළිබඳව නේද? එකම රූපයක ඉස්සරහට දැන් බැරිද? ඇත්ද? නෑ ඇතිවීමක් නෑ. එහෙනම් අන්න ඒ බව දැනෙච්ච මම මොකද කරන්නේ මේකෙන් අත මෙදෙන්න මානසිකාරගත වෙනවා මේ තියෙන දුක්ඛිත ස්වභාවය අපේ මනසට තේරෙන්න ඕන. මේ වෙලාවේ අපිට ඒ වගේ අදහසක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? හරියට නිකන් වැහිලා තිබ්බ දෙයක් අරනවා ගපනේ ටප් එකක් අහලා තිබ්බා ඉහා වතුර එනවා. වහලා තියෙනකන් එන්නේ නැන්නේ. අන්න ඒ වගේ මේ වෙලාවේ තියෙනවා. හරි. මම අහන මේ අත්ංගෙන් ඔය දැන් තියෙන හැඟීම ඔය විදිහටම තිබ්බා. මොකාකාර ප්‍රතිඵලයක් දක්වා භාවනාවක් ආදිය කරලා ආසිල් රැකලා ප්‍රතිපත්තිය හොයලා මොන හරි ප්‍රතිඵලයකට මොකක් හරි කාරණාවකට යයිද නැද්ද දැන් ඔය තියෙන සිතුවිල්ල හැම තිබ්බොත් යයි නේද ඔය හැංගීම තිබ්බොත් කොහොම කොතරලා තියෙද්ද දැන් තියෙනවනේ මම පංචකාම සම්පත්තිය දුකයි තමයි කියලා මේ මේ වෙලාවේ තියෙනවනේ ඔය හැංගීම කොච්චර වෙලා තියෙද්ද දැන් තුනක් සතියක් කොතරලා තියෙද බොහෝ විට කියන්න බෑ මම කියන්න ඕනේ බොහෝ විට කොයි වෙලාවෙද ඉවර වෙනවද මේ මේ දේශනාව ශ්‍රවණය කරන වෙලාව ඉවර වෙනකොටම බොහෝ විට ඒක නැතු වෙනවා නේද එතකොට බලන්න ඔන්න බලන්න වැරද්ද අහුම් හම්බ වෙනවා අපිට නේද එතන නේද හදන්න ඕනේ ඔය හැඟීම එක දිගට තියෙන මට්ටමකට ඔය දැන් තියෙන හැඟීම රූපය දිහා දකිනකොට ඔය ශබ්දයක් ඇහෙනකොට ගන්ධයක් ඇහෙනකොට ගන්ධයක් දැනෙනකොට රසයක් දැනෙනකොට දැනෙනකොට පහසක් දැනෙනකොට ඒවට හිත යන්න යනකොට පින්වත් මේ අපේ මනසම අපිට කියනවා නම් ඔය දුක් ගොඩක් වළඳ ගන්නයි යන්නේ කියලා. නේද? අන්න ඒ தත්තර දැන් ඔය ඇතිලා තියෙන හැඟීම ඇති වෙනවා නම් වෙනද තරම් මගේ හිත ඇලෙයිද ඒවට? නෑ වෙන්නේ නෑ. එහෙනම් ඔය හැඟීම රැකගන්න ඕනද නැද්ද? ඔය හැඟීම ආරක්ෂා වුණොත් මේ ලෝකෙට නම් ඇලි ඇලි ඇලි ඇලි අනේක අඩු වෙනවද නැද්ද? ඔය හැඟීම ඇති වෙන්නේ දැන් කොහොමද? මං කියන දේවල් අහන ගමන් ඒක ඇත්තද නැත්තද කියලා මේ අය මනසින් පිරික්සුවද නැද්ද? මම කියනකොට අර පියහිතෝගෝ අපේ සම්පයෝගෝ ආදි වශයෙන් මම කියනකොට මේ අයත් ඒක ඇත්තක්ද ඒක බොරුවක්ද කියලා පිරික්සුවද නැද්ද? පිරික්සුවා නේද? පිරික්සුවා. අන්න ඒ පිරික්සමින් මනසින් දැක්කා ඒක යම් මොහොතක් අපි අපි ඒව ඇතර කියන මෙනෙහි කරා. නේද? මෙනෙහි කරා මාතකේ තුල මෙනෙහි කරා. අන්න ඒ මෙනෙහි කිරීම නේද ඔය හැඟීම උපදින්න හේතුනේ. අපි දුක් ටිකක් මෙහෙ කරන්නේ එකතු වෙලා මාත් එක්ක එකතු වෙලා. ඒ මං කියනකොට මෙහෙ වුණානේ ඒවා. ඇත්ත නේනම් පිහි විපයෝගෝ කියලා තියෙනවා, පිහි සම්පයෝගෝ කියලා තියෙනවා, කැමති දේ නොලැබීම කියලා තියෙනවා. ඒවා රැක ගන්න බෑ. අපි කැමති කොච්චර දේවල් අපි එන කොට එකතු කරගත්තත් ඒවා අපිට තියාගන්න බෑ. ආන්ගේ මෙනෙහි කිරීම හින්දා නේද දැන් ඔය හැඟීම තියෙන්නේ මේක වඩන්නේ කියලා. නේද? එහෙනම් මෙනෙහි කරපු හින්දා හැඟීම ඉපදුනා. මෙනෙහි කරපු හින්දා හැඟීම ඉපදුනා. මෙනෙහි කිරීම නැති වුණොත් හැඟීම නැති වෙනවා. නේද? එහෙනම් ඔය හැඟීම තියාගන්න නම් මොකද කරන්න ඕන? මෙනෙහි කිරීම කරපු හින්දා හැඟීම ඉපදුනා. ටැංකියේ වතුර තියෙනකන් ටැප් එකේ වතුර එනවා. ටැංකියේ වතුර නැත්තම් ටැප් එකේ වතුර නැහැ. නේද? වපුරපු වපුරවුවත මුන් ඕන්නම් මුන් ඕන්නම් ජීවිතවල හරියනවද? මම වපුරන්නේ නේද? වී ඕන්නම් මොනවත් වෙලා හරියනවද? නෑ. එහෙනම් ඔය හැඟීම ඕන නම් ඔය හැඟීම හැදෙන විදිහේ මෙනෙහි කිරීම තමයි වැපරීම. ඒකට අස්සන්න හම්බ වෙනවා. එහෙනම් අපි කියපු ටික හරි අරගෙන මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා දුක පිළිබඳ මෙනෙහි කරන්න කියලා. දුක පිළිබඳ නුවණ තියෙන තැනත්තා සුතවත් ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු දේ දනි මෙනෙහි නොකළ යුතු දේ දනි මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි මෙනෙහි නොකළ යුතුගේ මෙනෙහි නොකරයි කියලා දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් අපිට තේරෙනව නේද? හරි දැන් අපි ඊතරව දිගටම මේ මූලධර්ම තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. මගේ හිත නිවනට වැටෙන්නේ නැත්තේ ඇයි? නිවන් පැත්තට බර වෙන්නේ නැත්තේ ඇයි? භාවනාවට වැටෙන්නේ නැත්තේ ඇයි? ප්‍රතිපත්තියට වැටෙන්නේ නැත්තේ ඇයි? දුක් පිරිසිඳ දකින්නේ නැති හින්දා නේද මේ ලෝකේ තියෙන දුක් පිළිබඳව හරි අදහසක් නැති හින්දා පේන්න තියෙන දුක් ටික ගැනවත් අපි මෙනෙහි කරන්නේ නැහැ. නේද? හැම වෙලෙම අප්‍රිය රූප, අප්‍රිය ශබ්ද, අප්‍රිය ගන්ධ, රස, ස්පර්ශ ධම්ම මේ ශරීරය අභිභවා මගේ සීමාවන් අභිභවා මගේ හතනාසය දිය ශරීරයෙන් ඇතුල් වෙනවද නැද්ද? නේද? ප්‍රියේවා හම්බෙන එක නවත්වනවද නැද්ද? නේද? එහෙනම් අප්‍රියන්හ සංප්‍රයෝග වීමත් ප්‍රියන්හ විප්‍රයෝග වීමත් කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයතනේ පුද්ගල වශයෙන් නේද ඒ ඒ ඒ වාගින් වෙන්වීම වගේම කැමති දේ නොලැබීම කියන දේවල් ටික ගැන තව සංවේදීව තව සංවේදීව තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරගෙන මේ ලැබිච්ච අත්දැකීම් ජීවිත අත්දැකීම් එක්ක නේද සමගාමීව මේවා ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ අපි මෙනෙහි කරන්න ඕනේ. මගේ ජීවිතේට සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා ගත්ත හුඟක් දේවල් මට හුඟක් දේවල් නේ ඔක්කොම මට තියාගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. තියාගන්න පුළුවන් කමක් එක දිගට තියාගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඒ හැම දෙයක්ින් දැන් මම දුකටපත් වෙන්නේ ඒකයි. මේ ලෝකයේ අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ස්ථිරව තියාගන්න බෑ, ඇහැ තියාගන්නත් බෑ, රූප තියාගන්නත් බෑ, කන තියාගන්නත් බෑ, ශබ්ද තියාගන්නත් බෑ, නාසය තියාගන්නත් බෑ, ගන්න තියාගන්න බෑ මොකක්වත් එක දිගට මට තියාගන්න බැරි හින්දා මම මහා විනාශකාරී තත්යකට පත් වෙනවා. ඉතින් ඒකෙන් හින්දා මම මේ මෙනෙහි කිරීම බහුල කර කර බහුල කර කර බහුල කර කර ආදීනව දකින්න ඕනේ. ඒකින්දා මේ ලෝකයේ තියෙන මේ පංචකාම සම්පත්තියේ තියෙන දුක්ඛිත ස්වභාවය අපි මෙනෙහි කරන්න ඕනේ. ඇයි මෙනෙහි කරන්නේ? දැන් තේරෙන්න ඕනේ. පින්නත් මේකෙන් නිදහස් වීමක් නැත්තම් ඒකෙන් නිදහස් වෙලා සෝදායකට පත්වීම කියලා එකක් නැත්තම් දුක් මෙනෙහි කරන එක තීන තේරුම නැහැ. හරි. ඒකෙන් නිදහස් වීම කියලා එකක් නැත්තම් ඒකෙන් නිදහ ඒකට හේතුවක් නැත්තම් ඉබේම පහළ වෙනවා නම් ඒවා මෙනෙහි කිරීමෙන් වෙන්නේ තවත් දුකටපත් වෙන විතරයි. හරිද? එතකොට මේකෙම තියෙන අනිත් කොටස තමයි සංකීර්ත වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට මුළු පංච උපාදානස්කන්ධයම ගත්තොත් ඒ සියලු ලක්ෂණයන්ගේ යුක්තයි. එතකොට පංච උපාදානස්කන්ධයේම තියෙන මේ දුක්ඛිත ස්වභාවය අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි, දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. එතකොට මේ මේ සියලු දේවල් ටික අපි නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. දැන් දින ගණනාවක් තිස්සේ මේ මෙනෙහි කිරීම සිද්ධ කරන විදිය, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ප්‍රිය විපයෝග, අප්‍රිය සංපයෝග යම් පිච්ඡන්න ලැබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කොටස් පිළිබඳව තමන්ගේ මානසිකාරගත කරගන්න කියලා මම ඉතා කෙටියෙන් දවස් ගාණක් කියලා කෙටියෙන් තමයි කියන්නේ. නේද? දැන් සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක එහි අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණයන් නැතුව නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්න බැරි හින්දා පංච උපාදානස්කන්ධයේ තියෙන හේතු නිසා සකස් වෙන ගතිය හින්දා ඒවා වෙනස් වෙන හින්දා තියෙන දුක. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධේම දුකයි කියන බව තමන්ට දැනෙන ආකාරයට මොකද කරන්න ඕනේ පසකට වී මෙනෙහි කරන්න ඕනේ භාවනාවක් විදිහට මම මෙනෙහි කරන්න පුළුවන් හරි අන්න එහෙම මෙනෙහි කිරීමෙන් තමයි අපිට මේ ලෝකය දුකයි කියලා හැඟීම උපදින්නේ අන්න එතකොට තේරෙයි එතකොට තමයි පින්වත්නි දැන් බලන්න කකුල රිදෙනවා කකුලේ මොකක් හරි රිදීමක් වෙනවා රිදුන් නැත්තම් දැන් බලන්න පිළිකාවක් වගේ එකක් හැදිලා කියලා අපිට දැනගන්නකොට ගොඩාක් එක දුවලා ඉවරයි ඇයි? සිදුන්නේ වැවිලා නේද? සිදුනනම් හොයනවා. සිදුනනම් හොයනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය විශේෂයි අපේ හිත නැමිලා කටයුතු කරනකොට මේකේ තියෙන දුක් අපි දැක්කනම් දුක් තේරුණා නම් අන්න විසඳුම විසඳුම හොයනවා හේතුව හොයනවා ඇයි මගේ කකුල දෙන්නේ කියලා හොයනවා දොස්තරගෙන් අහනවා මොකද මේ රිදෙන්නේ මේක ඉවරක් මේක රිදෙනවා මේක නැති කරගන්න දෙයක් නැද්ද කියලා ඒ වගේ දුක් නොදකින කෙනාට අද අපේ අකුල හිරිය දැන් පිළිකාව හැදෙනකොට ඉස්සෙල්ලාම රිදෙන්නේ නැහැ. ඒක ඉන්ජියකට හානියක් වෙනකම්ම ඒක වැවෙන්නට රිදෙන්නේ නැහැ. ඒකින්ද ඒක ගලවන්න හදන්නේ නෑ දන්නෙත් නෑ. ඒ වගේ පින්වත්නි මේ ලෝකයේ තියෙන අනර්ථකාරී ස්වභාවය දැක්කාට දුක පිළිබඳ දකින අයට දුක පිළිබඳ ගවේෂණය කරන අයට මොකද වෙන්නේ මේක තියෙන රිදීම තේරෙනවා. හිරි වැටිච්ච කකුලක් තියෙන කෙනෙකුට නිදුකුඹ කට්ටක් ඇවුනොත් ඉතින් ඒ වගේ ඉන්නවා. නේද? සමහර අයගේ හිත හිරිවැටලා තියෙන්නේ. කොච්චර දුක් තිබ්බත් ඒවා නේද? ඒවා තේරෙන්නේ නෑ. සත මාත්‍රේ විතරක් තේරෙනවා. හැබැයි කකුල හිරිවැටලා නැත්නම් මුදුකඩකට ඇවිල්ලා ගමන් මොකද කරන්නේ? රිදෙන හින්දා ගලවන්න ලෑස්ති කරගන්නවා. හරි ඉක්මනට ගලවලා දානවා. ඒ වගේ ඔය ලෝකයේ දුක පිරිසිදු දකින්නත්තන්ට ඒක රිදීමක් වෙනවා නේ. ඒ දුක පිළිසිඳ දැක්කාට මේ දුක් ගොඩ ගොඩ ගැහෙන විදිහ තේරෙන අයට දුක් එකතු වෙන තවත් දේවල් ඒ කටේ ජීවිත වලට එකතු කරගන්න එකට ලැස් වෙන්නේ නෑ එකතු වුණොත් වහාම අයින් කරනවා එකතු වුණොත් වහාම අයින් කරනවා මොකද ඊට එහා ගිය සැපයක් අපි ඊයේ දවසේ කතා කරා ගේහනිස්සිත සෝමනස්සය නෙක්ඛම්මනිස්සිත සෝමනස්සය කියලා ඉතින් ඒ ඒ ඒවා මේ තැන්වලදී අපිට හොඳටම ප්‍රකටයි ඒකද අපි මොකද කරන්න ඕනේ මේ රැඳි රැඳි ඔහි ඔහි වැතිරි වැතිරි ඔහි වැටි වැටි ඉන්න මේ ජීවිතය කොහොද වැටෙන්නේ වැටෙන්නේ පංච උපාදානස්කන්ධයේයි වැටෙන්නේ. හ්ම් ඒක සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා වැටෙන්නේ. අන්න ඒක තුලම තියෙන දුක්ඛිත ස්වභාවය මතු කරලා අරගෙන දුක් මෙනෙහි කර කර අඬන්න කියලා නෙවෙයි මේ කියන්නේ. නේද? දුක් මෙනෙහි කිරීමෙන් සිද්ධ වෙන්නේ ඒ දුකෙන් නිදහස් වීමට උත්සාහ කරනවා. දුකෙන් නිදහස් වීමට උත්සාහ කරනවා නම් රෝගයෙන් නිදහස් වීමට උත්සාහ කරනවා නම් වේදනතර හොයන්න වෙන නේද රෝග නිදහනය? නේද? අන්න ඒ රෝග නිදානය හොයන්න අපේ හිත පෙළඹෙනවා පින්වත් මේ මොකද මේච්චර මේ දුක් ගොඩකට අපිපත් උනේ මේ ලැබිච්ච ජීවිතේ මෙවැනි දුක්ඛ ස්කන්ධයකටපත් උනේ මොකද කියලා හොයන්න උත්සාහ ගන්නවා අන්න ඒ උත්සාහයම තමයි විසුද්ධිය මාර්ගය අත නිබ්බින්දති දුක්ඛේ දුක නම් ඕනේ නැහැ කියලා. හරි දුකෙහි කලකිරෙනවා. ඒකට කියන්නේ නිබ්බිදාව කියලා. අන්න ඒ කලකිරීමමයි ඒ සමග්ග විසුද්ධිය. විසුද්ධිය එකම මාර්ගය අන්නේ කලකිරීමමයි කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් අපිටත් ඒක තේරෙනවා. මොකක් හරි දෙයක කලකිරුණොත් ඒක ඇති වෙනවා. නේද? ඒතර මං ආයේ දුක් විඳින්න ලෑස්ති නැහැ කියලා අපි සූදානම් වෙන්නේ අපේ හිත ඔන්න ඒ වගේ දුක් දුක් දුක්වල කලකිරුණොත්. අන්න බලන්න එතකොට හේතුව හොයන්න පෙළඹෙනවා. ඉතින් අපි ඊළඟ දවසේ හේතුව ගැන සාකච්ඡා කරනවා පින්නත් නේ. දුකට හේතුව මොකක්ද කියලා ඒ තණ්හාවයින හේතුව තණ්හාව උපදින තැන් තියෙනවා. හරි. අපි නොහිතන තැන් වල තණ්හාව වැටෙනවා අපේ. ආන් ඒකමයි දුකට හේතුව කියන එක මොකක්ද මේ හේතුව? ඒ හේතුව වැඩෙන තැන් හේතුව වැටෙන තැන් මොනවද කියලා අපිට සාකච්ඡා කරගන්න පුළුවන් ඊළඟ දවසේ. ඉතින් අපි අද අවවාදයක් විදිහට කරන්න ඕන දෙයක් විදිහට ධර්ම දේශනාව අවසානයේ නිවන් මාර්ග ධර්ම දේශනාව අපි උත්සාහ කරන්නේ කොහොම එකක් කරගන්නද? කරන්න දෙයක් තියෙන එකක් නේද ප්‍රායෝගික දෙයක්. කරන්න පුළුවන් දේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පිහි විප්‍රයෝග අපේ සංපයෝග යම්පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං කියන එක ඔය ටික තමයි සංකීර්ත වෙන පංච පාදානස්කන්ධා දුක්ඛා කියන ඔය ටික තමයි දුක ඔය ටික තමයි දුක කියලා ඒ වචන ටික කියව කියනදලා හරියන්නේ නෑ අන්න ඒවා තමන්ගේ ජීවිතය තුළින් මෙනෙහි කරන්න ඕනේ හරි ජීවිත අත්දැකීම් තුළින් ජීවිතේ ලැබිච්ච දේවල් තුළින් මෙනෙහි කරන්න ඕනේ ආන්ගේ මෙනෙහි කරනකොට ප්‍රමාණිකව තමන්ට දැනේ මම මහා දුක්ඛ ස්කන්ධයක් උරුම කරගෙන ඉන්නවා කියලා. මම ඉදා මේ ධර්ම දේශනාවේදී කිව්වා මේ අත්තන්ට දැනට ඔය කිව්ව දේවල් උරුමද නැද්ද? පියෙහි විප්‍රයෝගෝ කියන එක අනිවාර්යෙන් උරුමද නැද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පියෙහි විප්‍රයෝගෝ අපියේ සංපයෝගෝ සම්පිච්ඡාන ලබේ සම්පි දුක්ඛං කියන ඔක්කොම උරුමද නැද්ද? උරුම වෙලා තියෙන එහෙනම් දුක උරුම වෙලා තියෙන්නේ. ඒකෙන් ගැලවෙන මාර්ගය බුදුරජාන් වහන්සේ දේශනා කරේ හේතුව හොයලා හේතුව නැතිකරනවත් නැති කිරීම කියන එකක් නැති කරන මාර්ගයක් කියන හතර දේශනා කරා. හොඳයි. එහෙනම් අපි අවසින් පස්සේ අපි දැන් මේ දුක ගැන කතා කරපු කාරණා ටික ඉවර වෙනවා. ඉතින් කරන්න ඕන දේ කරන්ද එකක් දෙකක් හරි අරගෙන කටයුතු කරගෙන යන්න ඕනේ. මේ අතන තමන්ගේ බාහුව බලය යොදලා හරියන්ත කරගත්ත ධනෙයින් කොටසක් වෙන් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්ම සිද්ධ කරගත්ත මේ ධර්මය ඇහෙන මානයකින් නැත්තම් පිළිබඳ ධර්ම ශ්‍රවණය වෙලා හිත පහන් කරගෙන තමන්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන යම් තැනක් යම් කෙනෙක් වෙනම් එක්කෙනෙක් හරි වෙනවනම් මෙයාට බොහෝ පින් පින් රැස් වෙනවා. ඉතින් බොහෝ පින් කරගත්ත මේ පින්වත් අයට අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා මේ අන්නයට සිද්ධ කළ වූ ධර්ම දානමය පුණ්‍ය කර්මය තමන්ටම අවබෝධය සඳහා මුතු නිවන සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති